ගෞරවනීය ආන්දරන් වහන්සේ, කල්යාණ මිත්‍රවරුනි, සිහිය නැති සිත නැතිනම් සිහිය නැති හැම මොහොතකම අසිහිය විසින් යමක් අයිති කරගන්නවා. අසිහියට ඕනෑ හැම විටම කුමක් හෝ Taman සතු කරගන්න. කවුද සතු කරගන්නද? අසිහිය සතු කරගන්න. ඒ තමයි අතිහියේ චර්යා අතිහියේ ඇතිවීම අතිහියේ ස්වභාවය අතිහියේ ස්වභාවය කුමක්ද කියලා ඇහුවොත් දිය හැකි නොවරදින උත්තරය එකම උත්තරේ නෙමෙයි නමුත් නොවරදින උත්තරය අතියෙන් සිටින විට මොකක් හරි අයිති කරගන්න අතීතයට පවතින්නට නැහැ යමක් අයිති කරගන්න නැතුව ඉතින් ඒ නිසා අපි දේවල් අයිති කරගන්න. කොපමණ දේවල් කියන්නේ භෞතික වශයෙන් අල්ලන්න පුළුවන්, බලන්න පුළුවන්, බර කිරන්න පුළුවන්, උදමනින්න පුළුවන් කොපමණ දේවල් අපි අයිති කරගෙන තියෙනවද? භෞතික ද්‍රව්‍ය ලෝකයේ ඒ අයිති කරගෙන තියෙන හැම දෙයකටම අපි කියනවා මගේ මගේ මගේ ඒ මගේ, මෙයත් මගේ, අර දේත් මගේ. ඒ කියන්නේ අතිහිය. අතිහිය තමයි කියන්නේ ඒව ඔක්කොම අයිති යාට කියන්නේ. එතකොට මේ සියල්ලම අයිති කරගෙන සිටින්නේ කවුද අතිහිය? ඉතින් ඒ අතිහිය අයිති කරගන්නවා අතිහියට ඕනේ දේවල් අයිති කරගන්න යමක් අයිති කරගන්න නැතුව අතිහියට පවතින්න බෑ. දැන් ඒ අර්ථියට අපි කියනවා මම කියලා. නිසා අපි කියනවා මේ මගේ අර මගේ මෙයක් මගේ අහවල් තනතුරක් මගේ මේ ධානයක් මගේ අපි කියනවා. මේ අපි අයිති කරගෙන තියෙනවා අතිහිය. දැන් මේ බලන්න මෙතන කොපමණ මුලාවකින් මුලාවකට ඇවිත් තියෙන්නේ කියලා අසහියෙන් සිටින විට අසහිය විසින් සියල්ල අයිති කරගන්නවා ඒ ඔක්කොම අයිති කරගත්තත් අසහියට මදි ඊළඟට ඒ සියල්ල අයිති කරගෙන දුක් විඳින අසහිය අපි අයිති කරගන්නවා අයිති කරගෙන අපි අසහියක් එක්ක අනන්‍ය වෙලා අසහිය මගේ කියලා අසහිය නම් මමයි ඒ නිසා අතීයට අයිති හැම එකක්ම මට අයිති. කියලා අර අතී අයිති කරගත්ත දේවල් වලට අපි අයිතිවාසිකම් කියනවා. මේ විදිහට මේ අපි බලන්නේ නැහැ. ඒ නොබලන නිසා මේ අපි සහ මම සහ දේවල් අතර මමයි මගේ දේවලුයි තියෙනවනේ. මේ මම මගේ දේවල් මම මගේ අය මම මගේ තනතුරු මගේ තත්වයන් මගේ අනන්‍යතාවයන් අනන්‍යතාවයන් කියවහම භෞතික වශයෙන් තේින් නැති දේවල් අපි අපේ අනන්‍යතාවයේ ගොඩනගා ගන්න හදාගත්ත දේවල් මම හොඳ කෙනෙක් මම නරක කෙනෙක් මම සත් කෙනෙක් මම පහත් කෙනෙක් ලස්සන කෙනෙක් අවලස්සන කෙනෙක් ඒවා ඒක තමයි අනන්‍යතාවයන් කියන්නේ. මේවා එකපාරට හරි නිශ්චිත මිනුමක් නැහැ. කාටවත් කියන්න බෑ. දෙන අන්තයට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ අනන්‍යතාවයන්. මම අහවල් ගමේ කෙනෙක්, අහවල් කුලේ කෙනෙක්, අහවල් ආගමේ කෙනෙක්, අහවල් පන්තිය කෙනෙක් මේවා තමයි අනන්‍යතාවයන්. එතකොට මේ අයිති කරගෙන තියෙන ද්‍රව්‍ය අයිති කරගෙන තියෙන පුද්ගලයන් අයිති කරගෙන තිබෙන අනන්‍යතාවය. මේවා මම ඉන්නවා මේ පැත්තේ අර පැත්තේ මම අයිති කරගත්ත දේවල් තියෙනවා. මේ දෙක දෙකක්. මමයි මම අයිති කරගත්ත දේවලුයි දෙකක්. එකක් වෙන්නේ දෙකක්. අයිතිකරු සහ අයිති කරගත්ත දේ. එතකොට දැන් මේ ලෝකයේ අපි කාටත් තියෙනවා. නැති කෙනෙකු නැහැ. රජ කෙනෙකුට, සිටුවරයෙකුට, සාමාන්‍ය පන්තියේ කෙනෙකුට දිලිඳු යාචකයෙකුට මේ මමයි මගේ ලෝකයයි කියලා දෙකක් තියෙනවා. කාටද වැඩි කාටද අඩු කියලා කියන්න බැහැ. එතන තමයි තියෙන සියුම්ම කාරණේ. මේ මමයි මගේ ලෝකයයි මමයි මම අයිති කරගත්ත දේවලුයි අඩු කාගෙද වැඩි කාගෙද කියා කියන්න බෑ මේ බාහිරින් බලා මැන කිරා කියන්න බෑ කොහොමද කියන්න බෑ මොකද මේ අයිති කරගන්න දේවල් වර්ග තුනක් ගැන අපි කතා කරන්නේ එකක් තමයි දේවල් අයිති කරගන්න ද්‍රව්‍ය ලෝකය අයිති කරගන්න මුද්දර එකතු කරනවා වෙන්න පුළුවන්, ඡාය රූප එකතු කරනවා වෙන්න පුළුවන්, පෞරාණික භාණ්ඩ එකතු කරනවා වෙන්න පුළුවන්, සමනලයන් එකතු කරනවා, කුරුළු පිහාට එකතු කරනවා, මල් එකතු කරනවා, මල් ඇල එකතු කරනවා, මුදල් එකතු කරනවා, පොතපත එකතු කරනවා, කැසට් සීඩී එකතු කරනවා. ඉන්නේ ඉතින් කොහෙන් කොහෙන් කෙලවරක් නැහැ. ඒ ද්‍රව්‍ය ලෝකය. වාහනද, ගෙවල්ද, ඇඳුම්ද, පැළඳුම්ද, සපත්තුද වකාරණද එතකොට ඒකක් ඉතම ලෝකයේ නෙමෙයි එතන මේවා අඩු වුණාද වැඩි වුණාද කියන එකෙන්ම කියන්නේ නැහැ කෙනෙක්ගේ මමත්වය අඩුද වැඩිද කියලා ආශාව අඩුද වැඩිද කියලා මක්නිසාද තවත් ආශාවන් දෙකක් තවත් ලෝක දෙකක් අපිට තියෙනවා මේ කාම ලෝකයේ විතරක් නෙමෙයි ඒ කාම ලෝකයේත් එක කොටසක් එන පුද්ගලයන්යි පිටරගෙන ඉන්නේ භෞතික වශයෙන් අපි අයිති කරගත්ත දේවල් අපි ගේ ඇතුළට ගෙනල්ලා තියාගෙන ඉන්නවා. බැංකුවේ තැන්පත් කරගෙන තියෙනවා, ගේ ඇතුළට ගෙනල්ලා තියන් ඉන්නවා. එතකොට දැන් අයිති කරගත්ත පුද්ගලයන් වර්ගන බැලුවොත් හැමෝම ගේ ඇතුළට ගෙනල්ලා තියාගන්නද? දැන් අපි කොපමණ ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩා කරුවලට කැමතිද? ක්‍රිකට් ක්‍රීඩකයන්ට. අපි කොච්චර අයිති කරන් ඉන්නවද? දෙයයි අපේ ගෙවල් ලක්ෂ නෙමෙයි ඉන්නේ හැම වෙලේම. එනමා නලු නිලියක් ගායක ගායිකාවන්, දේශපාලකයන්, වීරයන් මේ අපි අයිති කරගෙන ඉන්නේ එතන කවුරුවත් කාටවත් කියන්න බෑ අයිති කරගෙන ඉන්න පුද්ගලයන් මේ අපි ළඟින් ආශ්‍රය කරන අය විතරයි කියන්නේ. මෙතන පවුලක් විදිහට එකට ඉන්න අය ටික විතරයි කියන්නේ. එහෙම කියන්න බෑ. අතීතයේ ඉන්න අය අයිති කරගෙන ඉන්නවා. අනාගතයේ උපදීතී ඉන්න අය අයිති කරගෙන ඉන්නවා. භෞතික වශයෙන් තේින්නේ නැහැ ඒ ඒ අයිතිවාසිකම්. දැන් ඊළඟ ওই දෙකම නැති වුණා. තුන්වෙනි කොටස අනන්‍යතාවයන් අයිති කරගෙන සිටීම. දැන් මේ තේින්නේම නැහැ කොහොමද? හොයාගන්නත් අමාරුයි. Tamanට හොයාගන්නත් අමාරුයි. කොපමණ අනන්‍යතාවයන් සමග මා ජීවත් වෙනවා. ඒ ලෝකෙ වැඩි වෙන්න පුළුවන්. අර කාම ලෝකෙ අඩු වෙන්න පුළුවන්. දැන් මේ දෙක අතර කල්යාණ මිත්‍රවරුනි මමයි මගේ ලෝකයයි අතර මැදින් ඉන්නවා අතිහිය. ඒ අතිහිය තමයි අතිහිය මැදින් සිටිමින් අපට කීවේ අපට කීවේ මෙන්න ඔබේ ලෝකේ කියා ඇඟිල්ල දික් කරමින් රූපවලට ඇඟිල්ල දික් කරමින් ශබ්දවලට ඇඟිල්ල දිගු කරමින් ප්‍රයන්ත සුවඳවලට ස්පර්ශයන්ට මේ අපි අපට කියනවා අන්න අර ඇහෙනවන අර හඬ ඒ ඔබේ ශබ්දයක් ඒ ඔබට අයිති මක් නිසාද ඇහෙන්නේ ඔබට අර පේන රූප ඒව ඔබට අයිති හේතුව ඒ ඔබට පේන නිසා දැන් මේ විදිහට මේ අතිහිය ලොකෝ දේශනාවක් කරනවා. ශබ්දයෙන් ශබ්දයට, රූපයෙන් රූපයට, රසයෙන් රසයට, ස්පර්ශයෙන් ස්පර්ශයට, සුවඳෙන් සුවඳට, සිතිවිල්ලෙන් සිතිවිල්ලට. දැන් නිකන් ඉන්න ඔය හැම අත්දැකීමකටම අනුතුරුවක්. මුලිනුත් වැඩිනුත් අතිහිය තමයි පෙනී සිටින්නේ. එයා තමයි නියෝජිතයා. පෙනී සිටීමේ වර්ණනාවක් කරනවා. එතකොට මේ අසීය අසීයේ වර්ණනාවට අහු වෙන අපි අසීයෙන් අර දේවල් ග්‍රහණය කරගන්නවා. ඇහිලදී ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය වීම සිද්ධ වෙන්නේ අසීයෙන්. මතක් වෙන දේ ග්‍රහණය කරගන්න. අසීයෙන්. ඊයේ නෙමෙයි අසීයෙන් කරගන්න. අසීයේ කාර්යයක් තමයි අල්ලගන්නේ. දැන් මේ විදිහට බලන්න මේ උපදේශය නොදෙන වෙලාවක් තියෙනවා අද සිහිය අපට. මෙන්න මේ වෙලාවේ නම් කියන්නේ නැහැ කියන්නේ. එහෙම කියන්න බෑ. හැම වෙලෙම හැම වෙලෙම ඔබ සිහියෙන් නොසිටින හැම මොහොතකම ඔබ කුමක් හරි අයිති කරගෙන ඉන්නේ. මොකක් හරි අයිති කරගෙන ඉන්නේ. මොකක් එක්ක හරි පටලැවිලා ඉන්නේ. කුමක් හරි මගේ ලෝකේ කරගෙන ඉන්නේ. ඒ රූපයක් වෙන්න පුළුවන් ඇත්ත අරගෙන ඉන්නවනම් ඒ ශබ්දයක් වෙන්න පුළුවන් ඔබ සවන් දීගෙන සිටිනවා නම් එය සුවඳක් වෙන්න පුළුවන් ඔබ ආග්‍රහණය කරනවා නම් ඒ ස්පර්ශයක් විය හැකියි. ඒ රසයක් විය හැකියි. ඒ කල්පනාවක් වෙන්න මොකද හරි අපි එසිලා පටලැවිලා ඉන්නේ. මේ අසීයට නෑ පටලැවෙන්නේ නැතිව ඉන්න. හරියට වැලක් වගේ අසීය. මොකක් හරි එනවා ගිහිල්ලා. එතෙන් නැතුව 80ට ගිහින් සිටින්න බෑ තනිව. 100ට පුළුවන් 80ට බෑ. නිසා හැම විටම 80 අලනවා රිටක් ආධාරකයක් උපකාරකයක් බාහිර ලෝකයෙන් Tamante එතෙන්නට එතිමින් එතිමින් එතිමින් ඉහළට ඉහළට වැඩෙන්නට ඉතින් රූපයක් අල්ලගෙන අසීය Tamanට ඕනෑ ප්‍රමාණයට දියුණු වෙනවා. දියුණු වෙන්නේ අසීය. අසීය දියුණු කරගන්න අර රූපේ නැතුව බෑ. අර ශබ්දේ නැතුව බෑ. ඒ අයිති කරගන්න නැතුව බෑ. මේ අසීය Tamanගේ නැවැත්ම සඳහා ලෝකේම ග්‍රහණය කරගන්නවා ග්‍රහණය කරගෙන අපට මේ අතීයේ පැවැත්ම සඳහා ග්‍රහණය කරගත්ත ලෝකය අපට බාර දෙනවා මෙන්න ඔබේ ලෝකය කියලා. ඒ වගකීම අපිට පවරනවා. අපිට පවරා අපිට පැවරුවා මොන්න අපි ඊට පස්සේ දැන් මේක මගේ ප්‍රශ්නයක් මට නෑ හෙන්නේ මහා කන්දොස් ක්‍රියාවක් මොන කන්දොස් ක්‍රියාවක්ද මේ ශබ්දය දැන් මගේ වගකීමක් මේ කන්දොස් ක්‍රියාව නවත්තන්නේ මගේ වගකීමක් මේ සිතිවිලි නවත්තන එක. ඔය සිතිවිලි නවත්වාවත්, ශබ්ද නවත්වාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔය ප්‍රශ්නයත් ඇතියේ, ඔය විසඳුමත් ඇතියේ. ඔය ප්‍රශ්නයත් ඇතියේම ඇති කරපු ප්‍රශ්නයක්. යාම තමයි ඔය විසඳුම දෙන්නේ අපිට. සතන් වදින්ට කියලා. මෙතන සතනක් නෑ. ඇතට සතනක් නැහැ. ඇත්තේ ලිහාට නීමක්. ශබ්ද වැළඳ කියන ඒ වැළඳගත් ශබ්දවලට අප පහර දෙනවා. ඒ වැළඳගත් ශබ්ද සංග්‍රහ අප පොරබදනවා. රූප වැළඳගෙන ඒ වැළඳගත් රූප සමගාව ලොකු අරගලයක දෙනවා. ඉතින් මේ අරගලය කරන්න කරන්න තව තවත් දැඩිව අපේ රූප ග්‍රහණය කර ගන්නවා. කිඳිවිලි බලාගෙන බදාගත් සිටිවිලි නැති කරන්න ඉවත් කරන්න අපි උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්න කරන්න තව තවත් සිටිවිලි ග්‍රහණය වීම තමයි වෙන්නේ. මේ විපර්යාසය අපිට තේරෙන්නේ නැහැ. තව තවත් අප බලා ගන්නවා. හරියට අර අර වඳුරෙක් වගේ අර කොහොල්ල බබා කොහොල්ල බබාගේ ඇලුණු වඳුරා වගේ ඉතල එකාතකින් අල්ලනවා. ඒ අත ඇලෙනවා. හැබැයි අනිත් අත් තුල ඇදිලා නැහැ. එතකොට ඊළඟ අතින් මොකද කරන්නේ? මේ අත ගලවන්න හදනවා. ඒ අතත් දැලෙනවා. පාදයෙන් ඊළඟ පාදයෙන් අන්තිමට ඔළුවේ මුළු ඇඟින්ම. එතන එකක් එකක් ඇලුනොත් මේ එකක් ඇලුනොත් යමක ඇලුනොත් ඊට පස්සේ මේ ගැලවෙන්න හදන උත්සාහයම තව තවත් ඇලෙන්නටම හේතු වෙනවා. එනිසා ගැටීමෙන් පෝෂණය වෙන්නේ ඇලීමයි. ගැටීමෙන් විරාගය ඇති වෙන්නේ කවදාවත්. ඒ නිකන් ඡායානුකූලව නම් ඇත්ත වගේ. ප්‍රතික්ෂේප කරුවොත් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් වගේ. තර්කානුකූලව නම් ඇත්ත වගේ. ගැටීමෙන් නොඇලී ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒ දර්ශනයක් විදිහට දිනු කරලා තියෙනවා. ගැටුනොත් පුළුවන් ඇලෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා හැම දෙයක් එක්කම ගැටෙන නැත්තම් ඒ ඇත්තට අපි කියන්නේ නැහැ මහා කෑදරය, ප්‍රේතය, පුදුම ආසාවක් තියෙදි කියලා. එහෙම කියන්නේ මොකද අපිට එහෙම තේින්නේ නමුත් ඒ හැම ගැටීමකින්ම පෝෂණය කරගන්නේ ආසාවයි. පෝෂණය වෙන්නේ ඇලීමයි. යම් ප්‍රමාණයකට ඇලිලාද ඒ ප්‍රමාණයට ගැටෙනවා යම් තාක් ඇලුනද ඒ තාක් ගැටෙනවා යම් තාක් ගැටෙනවද ඒ තාක් ඇලෙනවා එකක් විතරක් තියාගෙන අනිත් දේ අතාරින්න බෑ ඇලීමේ ප්‍රතික්‍රියාවයි ගැටීම අයිති කරගත්තොත් තමයි ගැටෙන්න වෙන්නේ ඒ තමයි සිද්ධාන්තය. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ අසිහියෙන් සිටින විට ග්‍රහණය කරගන්නා ලෝකය සමග ගැටෙන්න යන්න එපා. ගැටිලා මේක අපේ විසඳන්න බෑ. ශබ්දයක ගැටිලා, රූපයක ගැටිලා, වේදනා සමග ගැටිලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගැටෙන්න ගැටෙන්න අසීය දිනුවා වැනෙනවා. තව තවත් අසීයටමයි සම් වෙන්නේ. තව තවත් අසීයෙන් සිටින් ලෙකුමයි මතුවෙන්නේ ඝට්ටනේ තුලින්. ද්වේෂයෙන් විරාගය වෙන්නේ. ඒ විය නොහැකි කියලා. අදෝෂයෙන් තමයි අලෝභය ඇති වෙන්නේ. අලෝභයෙන් තමයි අදෝෂය ඇති වෙන්නේ. එහෙමනේ මේ දෙකම ඇති වෙන්නේ සිහිනුවන තිබුණා. අමෝහි මේ බණ කවුරුත් දන්න දෙයක්. නොදන්න කෙනෙක් නෑ. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? අතීය කොපමණ ප්‍රබලද ඒ ප්‍රමාණයට අපිට මේ ධර්මතාවයන් අමතක වෙනවා. අමතක වෙලා අමතක වෙලා අපි අතීයෙන් අල්ලගන්න ලෝකය අතීයෙන්ම විසික් කරන්න හදනවා. ඔය ඇහිල කිසිම සත්‍යයක් අපේ අයිති කරගත්තේ නැත්නම් එහි අයිතිකරු බවට අපපත් උනේ නැත්නම් අපිට මොකෝ ඔබ නෙවෙයි නම් අයිතිකරු ඕනෑම දෙයක ඒ දෙයට මොනවා වුණත් නැතත් එතන ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව ගැටලුවක් විදිහට දකින්නට නම් සිහිය තියෙන්නට ඕන. මොකද්ද මෙතන තියෙන එකම ගැටලුව? ගැටලු ගොඩක් නෑ ඇත්තේ එකම එක ගැටලුවයි. ඒ ගැටලුව තමයි අසිහිය. එකම ගැටලුව අසිහියයි. ඒකම ගැටලුව විසඳෙන්නේ නැති නිසා අනන්ත වූ ගැටලු ප්‍රමාණය අපි ඇති කරගන්නවා අප්‍රමාණ වූ ගැටලු සංඛ්‍යාවකට අපි දොරටු විවර කරනවා එම නිසා හොඳට බලන්න සිහියෙන් ඉන්න මොහොතක හොඳට සිහියෙන් ඉන්න මොහොතක එතන ගැටලුවක් නැහැ ඇහෙනවා. දිගටම දිගටම කන වාර්තා කරනවා අපිට. ශබ්දයක්, ශබ්දයක්, ශබ්දයක්. නමුත් දැන් මෙතන අයිති කරගන්න කිනා නැහැ. දිගටම වාර්තා වෙනවා ස්පර්ශයන් රසයන් සුවඳවල් සිටිවිලි වාර්තා වෙනව දිගටම හැබැයි අයිතිකරුවෙක් නැහැ. ඒතර අයිතිකරුවෙක් නැති වුණත් අත්දැකීම් තියෙනවා. දැන් ඒ තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අනාත්ම කියන කාරණය ওই ශූන්‍යතාවය කියන දේ අපි අර්ථ දක්වා ගත්තොත් කිසිවක් නැහැ කියා හිත් කියා ඒ වැරදි. මොන වගේන්ද හිත්? මොන වගේන්ද ශූන්‍ය? දැන් අවකාශය අපි කියනවා ශූන්‍යයි. විද්‍යාව අපිට කියනවා අවකාශය ශූන්‍යයි. ඒ ඒන් කියවෙන්නේ එකක් නැහැ අවකාශය. ඒත් මොන වගේද ශූන්‍යය? පදාර්ථයෙන් ශූන්‍යයි. හැබැයි කිරණ තියෙන ආලෝක කිරණ සූර්යාණ්ඩයෙන් අපිට එන්නේ අවකාශය හරහානේ. එතකොට ඒ වගේ බුදුදහමේ ශූන්‍යතාවය බුදුදහමේ අනාත්මය කියන්නේ මොකවත් නැති එකක් නෙමෙයි. එය අතිහියෙන් එන අතිහිය නෑ එතන. අයිති කරුවෙක් නෑ. හැබැයි අධිකීම් තියෙනවා ඇහෙනවා දිගටම ඇහෙනවා කොහමනානාත්මය අවබෝධ කරගත්තත් ඇහෙනවා ඇත්තගෙන නම් ඉන්නේ පේනවා සිතිවිලි එනවා මතකයන් එනවා ආහාර ගන්නකොට රස දැනෙනවා සුවඳ දැනෙනවා. සීතල රස දැනෙනවා. රිදෙනවා දැනෙනවා. මధుරෙක් කෑවොත් රිදෙනවා. කොයි පමණ දීයෙන් හිටියත් මధుරෙක් කෑම සැපක් වෙන්නේ නැහැ. මේ වේදනාව දුක් වේදනාව. ඒ දැනෙනවා. හැබැයි මෙතන දුක් විඳින්නෙකු නෑ. රස විඳින්නෙකු නෑ. ඇහුම්කන් දෙන්නෙකු නෑ. ඇත්තේ ඇහුම්කන් දීමක් පමණයි. අන්න අනාත්මන්න ශූන්‍යතාවය. එතකොට අත්දැකීමක් තිබෙනවා අත්දකින්නෙක් නැති. දැන් අත්දකින්න අත්දකින්න කියේ අර අසිහිය නෑ දැන්. අයිති කරගන්න කෙනා නෑ. ප්‍රායිති කරගන්න කෙනා නැති වුණත් දේවල් තියෙනවා. අයිතිකරුවෙක් නෑ. එතකොට අයිතිකරුවෙක් නැති තැනක ගැටීමක් නෑ. ඇලීමක් නැත්නම් ගැටීමක් නෑ. හොඳට තේරුම් ගන්න. ගැටීමයි මේ මුල ඇලීම. ඇලීමට මුල අයිති කර ගැනීම. අයිති කරගත්තේ නැද්ද? ඇලෙන්නේ ඇලුම් නැද්ද කියන්නේ. එතකොට මේ අතීතයෙන් එන සිතිවිල්ල හැම සිතිවිල්ලක් එන්නේ අතීතේ. මීට කලින් අප අහපු, මීට කලින් අප දැකපු, මීට කලින් අප ස්පර්ශ කළ ඊට කලින් අප රසවින්ද, ඊට කලින් අප ආග්‍රහණය කළ සහ ඊට කලින් අප කල්පනා කර සිටිවිලි තමයි නැවත නැවත එයින් පිට කිසිම සිටිවිල්ලකට එන්නේ නැහැ. එය විය නොහැකි. ඕනෑම සිටිවිල්ලක් බලන්ට ඕනෑම වෙලාවක එන ඕනෑම සිටිවිල්ලක් බලන්ට එය මීට කලින් ඔබ අයිති කරගත්ත සිටිවිල්ලක්. එහෙමනම් දැන් ඒ අතීතයට අයිති. මිට කලින් අයිති කරගත්ත කියන්නේ අතීතයට අයිති දැන්. එතන අතීතයට අයිති වුණු සිතිවිලි වර්තමානයේට එනවා. ඒ නවත්තන්න බැහැ. ඒ නවත්තන්න හදන්නත් හදන්න ඕනේ නෑ. මතක් වීම නවත්තන්න ඕනේ හැබැයි සිහිය තිබුණොත් දැනගන්නවා මේ සිතිවිල්ල අයිති අතීතයට 2009ට අයිති සිතිවිල්ලක් මේ මේ සිතිවිල්ල අයිති 2008ට මේ සිතිවිල්ල අයිති ඔක්තෝබර් මාසයට මේ සිතිවිල්ල අයිති සැප්තැම්බර් මාසයට අන්න 100 දන්නවා මේ 100න් සිටිමින් දේවල් අයිති කරගන්න නැතුව දේවල් වලට ඇවිත් යන් ඉඳ දෙන භාවනාවේදී අතීතයේ විසින් අයිති කරගත්ත ලෝකය නැවත ඔබ ඉදිරියේ දිගහැරෙනවා ඒ දිගහැරෙන ලෝකය දකිනවා හැබැයි අයිති කරගන්න නැතුව ත්‍රාසීතේට අයිති ලෝකයට අවශ්‍යයි ඔබේ අත්තන හොඳට පැහැදිලි කරගන්න මේ අයිතිය දීර්ඝ කරගන්න ඕන. මේ කාලේ දීර්ඝ කරගන්න ඕන. මේ බද්ද දීර්ඝ කරගන්න ඕන. නැවත මතක් කරලා. ඒතර අපි කරන්නේ මතක් වෙනවා කියන පාර මේ අයිතිය දීර්ඝ කරගන්නවා. නැත්නම් කිවිසුමක් දාගෙන ආයක මට අයිති. නැවත ඒ අයිතිවාසිකම තහවුරු කරගන්න. දැන් 100න් සිටකොට අපි මේ දේ කරන්නේ. රතීතේ අයිති වෙච්ච දේ අපතම අප ඉදිරියේ කියනවා මෙන්න අතීතයටයි ඉතිදේ මේක නැවතයි කියලා ගන්නවද? අපි නිහඬයි. ඔව් කියන්නේත් නෑ නෑ කියන්නේ. සිහිය නිහඬයි. සිහිය ඔව් කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ. නෑ නෑ මට මේක ඕනේ නෑ කියලා කියන්නේ යන්නේ. ඒ කීම තුලම එය අයිතිය ඒ අයිතිය නිසායි අපි කියන්නේ. කියන්නේ. එතකොට අතීතය අතීතයක් විතරයි. අයිතිවාසිකම් නැති අතීතයක් ඉතිරි වෙනවා. අතීතේ නැති වෙන්නේ අයිතිවාසිකම් නැති අතීතයක් ඉතිරි වෙනවා. ඒකට ඒ අතීතයට බෑ ඔබ වන්නවන්ට ආපහු. මොනවා මතක් කරලවත් අදවන්නේ නැහැ 100න් සිටින කෙනෙක්. බය කරන්න බෑ. රාගය ඇති කරන්න බෑ. ද්වේෂය ඇති කරන්න බෑ 100න් ඉන්නකොට. අතීතයට අයිති වූ ලෝකය වර්තමානයේ අයිති කරගන්නේ නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. අතීතයට අයිති දේවල් වර්තමානයේ විසින් අයිති කරගන්නේ නැහැ. වර්තමානයේ අනාත්මයි. වර්තමානයේ තමයි අනාත්ම බව අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීමක්, ඒ අවබෝධයක්. ඒතර වර්තමානයේ ශූන්‍යයි. අයිතිකරුවෙක් නැහැ නේද? ආයේ බදු ඒවා දීර්ඝ කරගන්නේ මෙතෙක් කාලයක් සංසාරේ පුරාම අයිති කරගත්ත දේවල් නැවත නැවත ඔබ ඉද්ද ඇවිත් කියනවා අනේ මාව ආයේ තව ටිකක් අයිති කරගන්න. ඉදිරියටත් අයිති කරගන්න. ඉතින් අපි අයිති කරගන්නවා. සිහියෙන් ඉන්නකොටත් ওই ටික කියනවා අපි නිහඬයි. තව තව කෙනෙක් ඇවිත් කියනවා. තව සිතිවිල්ලක් ඇවිත් කියනවා. ඒත් අපි නිහඬයි. එතකොට අයිති අයිතිකරුත් නැහැ අයිතිකරු නැති වෙනකොටම අන්න අයිති කරගත්ත ලෝකයක් නැති වෙනවා. අයිතිකරුවෙක් ඉන්නකල් තමයි අයිති කරගත්ත ලෝකයක් තියෙන්නේ. අයිතිකරු නැති වෙනකොටම අයිති කරගත්ත ලෝකයක් නැහැ. ඒත් මොනවද අපි අයිති කරන්නේ? අපි දුකයිති කරගෙන තියෙනවා. අපි වේදනාවයිති කරගෙන තියෙනවා. අපි ශෝකයයිති කරගෙන තියෙනවා. අපි ආහංකාරය, ආඩම්බරයයිති කරගෙන තියෙනවා. මේ ලෝකයක් නැති වෙලා. ඒ ලෝකයේ පවතින අයිතිකරු ඉන්න කල. අතීය තියෙන කල. අතීයට පවතින්නේ නැහැ ඒ ලෝකේ නැතුව. මේ දෙන්න එක්කෙනෙක් නිසා අනිත් එක්කෙනා ඉන්නේ. හරියට ඔය බීජ එකක් එකට හේතු කරලා තිබ්බහම එකක් නිසා අනිත් එක වැටෙන්නේ නැතුව තියෙනවා. එළිය නිසා මේ එළිය වැටෙන්නේ නැහැ, මේ එළිය නිසා එළිය වැටෙන්නේ. ඒ වගේ. හැබැයි මේ එකක් වැටුනොත් ඊළඟ එකක් වැටෙනවා. එතකොට අයිතිකරු අතුරුදහන් වූ මොහොතේම අයිති කරගත් දුක් තුතුන් හෝ පීඩා සියල්ල අතුරුදහන් වෙනවා දුක තියෙන්න බෑ දුක් විඳින්නෙකු නැතුව ඒ විය නොහැකි කල්යාණ මිත්‍රවරුනි ඒ නිසා සිහියෙන් ඉන්න සිහියෙන් සිටීමයි බෑම අසීයට දිගන්න බෑ පරදිනවා දිගටම දිගටම අසීය පරදිනවා ඇහෙන ඇහෙන ශබ්දයක් එක්ක සටන් කරන්න ගිහලා අසීය පරදිනවා මතක් වෙන මතක් වෙන සිතිවිල්ලත් එක්ක සටන් කරන්න ගිහිල්ලා ඔබ පරදිනවා අපි පෙරදුනා සංසාරේ පුරාම අපි පරාජිතයන් දිනලා තියෙන සංසාරේ ඒ වෙනුවට සංසාරේ අතාරින්. අතහැරිය මොහොතේ එතන පරාජිතේ ගුණේ. පරාජිතේ නෑ තවදුරට. අයිතිකරුවෙක් නෑ. අයිතිකරුවෙක් නැති සමන් දීමක් අයිතිකරුවෙකු නැති දැකීමක් අයිතිකරුවෙකු නැති පරශයන් අයිතිකරුවෙකු නැති රස අයිතිකරුවෙකු නැති සුවඳ අයිතිකරුවෙකු නැති සිටි දුක ඇති කරන්නේ නෑ කෝපයකට ඉන්ධන සපයන්නේ නැහැ කඳුළු වලට උල්පතක් වෙන්නේ නැහැ ප්‍රශ්නය අයිතිය විසඳුම අයිතිය ඇහැරීමයි. අයිතිය තියෙන්නේ හිතේ අපියෙන් ඉන්න හිතේ විසඳුම සිහියෙන් සිටින මනසයි. ඒ නිසා සෑම විටම සිහියෙන් ඉන්න බලන්න. සෑම විටම මේ වෙලාව සිහිය ඕනේ කියලා කියන්න එපා. හැම වෙලේම සිහියෙන් ඉන්න බලන්න. සිහිය ඔබ ජයග්‍රාහකේතු කරයි. අතිමිය ඔබව හැමදේම පරාජිතේතු කරා. සිහියෙන් ඉන්න සිහියක් සමග ජයග්‍රාහකේතු බවට පත් වෙන්න. හැමදෙනාටම දිරුවන්